සසර සරතැස නිවාලන මහා දහම් සෙවණක උතුම් බුදු බණ පදයක් සවන් සංසන මොහොතේ මේ උතුම් මෝදේශනාව පවත්වන පින්වත් ස්වාමින් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ අපි සාදුනාද පාතුමෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු අද දේශනාවට දායකත්වයේ ධර්මෙන් කටයුතු කරනවා රම්‍යා මාපලගම අනුර මාපලගම කියන පින්වත් දෙපළත් ඒ වගේම දූවරුන් දෙදෙනා වන ශරිනි සහ අමන්ති ඒ වගේම බෑනාවරුන් දෙදෙනා වන ජෝන් සහ නිකලස් ඒ වගේම පුංචි මිනිපිරිය සේජා ප්‍රධාන ඒ පින්වතුන් අද මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා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 ඉදප්පත්‍රයා අවිජ්ජාතිති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ රම්‍යා මාපලගම මහත්මාව අනුර මාපලගම මහත්මයා ඒ වගේම සරිණි සහ අමන්තී කියන දියණිවරුන් ඒ වගේම ජෝන් සහ නිකලස් කියන ඒ බෑනවරුන් ඒ වගේම ශ්‍රේජා මිනිබිරිය ඇතුළු ඒ පින්වත් පවුලේ හැමදෙනා තමයි සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලා අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ ඉතින් පින්වත් හැම දිනාටම මාපලගම පවුලේ හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනේ අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වතුනි මාත්‍රකා කරගන්නට යෙදුනේ අවිජ්ජා සූත්‍රය. සමහර විට පින්නතුන අහලා තියෙන්නත් පුළුවන්. පින්නතුනේ තථාගත ධර්මය තුල කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකම හේතුවක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට ඒ ධර්මයට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. හැම දෙයකම හේතුවක් තියෙනවා. ඉබේ සිද්ධ වෙන කිසිවක් නැහැ. උදාහරණයක් කිව්වොත් අපි දැන් මේ ඇහෙන් රූපයක් දකිනවා. අපි කැමති රූපයක් දකින්නත් පුළුවන් අකමැති රූපයක් දකින්නත් පුළුවන්. ඒ දෙකම දැක්කේ පින්තුන් හේතුවක් නිසා. ඉබේ ලක්ෂණ දෙයක් දැක්කෙත් නෑ. ඉබේ අකමැති දෙයක් දැක්කෙත් නෑ. ලස්සන රූපයක් දැක්කේ අපි සංසාරයේ කරපු කුසල විපාකයක් නිසා. අකමැති අප්‍රිය රූපයක් දැක්කේ සංසාරේ කරගත්ත අකුසල විපාකයක් නිසා. ඊළඟට ඒ රූපේ දැක්කාට පස්සේ ධර්මයේ දන්නේ නැත්නම් නැවත කර්ම රැස් වෙනවා නැවත අකුසල විපාකයකට යනවා. ඒ වගේම අකමැති දෙයක් දැකීම තුලත් නැවත අකුසල විපාකයකට යනවා ඒකට අකුසල කර්මයකට යනවා මොකද ද්වේෂයයි අපට ඇති වෙන්නේ එහෙනම් දැන් මේකෙන් තේරෙනවා හැම දෙයකටම හේතුවක් තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යාව. අවිද්‍යාව කියන එක අපි හොඳට දන්නවා. අවිද්‍යාව නිසා තමයි මේ අනවරාග්‍ර සංසාරේ අපි ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. එහෙමනම් මේ අවිද්‍යාව කියලා කියන්නේ දුක දන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. ඒ වගේම නිවනක් තියෙනවා කියලා දන්නේ නැහැ. යා යුතු මාර්ගය දන්නේ නැහැ. මෙන්න මේ නොදන්නාකමට කියනවා අවිද්‍යාව කියලා. ඉතින් මේ අවිද්‍යාවේ ස්වභාවය තමයි කෙනෙක් පත්වලටම ඇදලා දාන එක. අවිජ්ජා නිපත සංවරං. අවිජ්ජාවේ ස්වභාවය තමයි ඒ පුජ්‍යලය බිඳුවටම දාන එක. ඉතින් අපි දැන් මේ සංසාරේ මේ විදිහට සැරිසරන්නේ පින්නතුනි අවිද්‍යාවත් තණ්හාවත් නිසානේ. එහෙමනම් මෙන්න මේ කියන අවිද්‍යාව ඉබේ හටගත් එකක් නෙවෙයි. අවිද්‍යාවත් යමකින් පෝෂණය වෙනවා. අවිද්‍යාව පෝෂණය වෙන්නේ මොකෙන්ද? අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංච නීවරණ වලින්. එතකොට අවිද්‍යාවට ආහාරය සපයලා තියෙන්නේ පංච නීවරණ. හැබැයි මේ අවිද්‍යාවේ මෙන්න මෙතනින් තමයි අවිද්‍යාව පටන් ගත්තේ කියලා ආරම්භක කෙලවරක් හොයන්න බෑ. මේකේ තරම් කෙනෙකුට හිතන්නවත් බැරි දෙයක්. ඒ තරම් දීර්ඝ සංසාරයක අපි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මේ අවිද්‍යාව පෝෂණය වුනේ පංච නීවරණ වලින්. පංච නීවරණ කිව්වහම කවුරුත් දන්නවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට නීවරණ කියලා කියන්නේ වළක්වනවා කියන එකනේ. මොනවද වළක්වන්නේ? කුසල් සිත් ඇති වෙන්නට ඉඩ නොදී වළක්වන අකුසල ධර්ම වලට කියනවා නීවරණ කියලා. විශේෂයෙන්ම ඥානාදී වශයෙන් uppajjanaka kusala cittaං නිවාරෙන්ති නිෂේදෙන්ති තථා පස්ස uppajjituන්න දෙන්ති इति නීවරණානි. නීවරණ කියලා කියන්නේ විශේෂයෙන්ම ධානා සිත් වළක්වනවා කුසල් සිත් වළක්වනවා නිවනට විශාල වැස්මක් ආලෝකයක් තියෙන තැන අඳුරක් නැහැනේ. අඳුරක් තියෙනවා නම් එතන ආලෝකයකුත් නැහැ. අන්ධකාර ආලෝක දෙක වුණොන්ට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි යම් කිසි තැනක නීවරණ තියෙනවා නම් එතන නිවර නැහැ. යම් කිසි තැනක නිවන තියෙනවා නම් එතන නීවරණක් නැහැ. එහෙමනම් පින්නතුනි මේ අවිද්‍යාවට ආහාරය සපේලා තියෙන්නේ මේ පංච නිවරණ. දැන් බලන්න මේ කාම සිතුවිලි කාම සංකල්පනා. ඉතින් මේ කාමය තමයි මේ අවිද්‍යාවට ආහාරය දෙන්නේ. ඉතින් බලන්න දැන් අපේ සාමාන්‍ය මේ පුතත්ජන ලෝකයා ගත්තාම කාමය තමයි මුදුන් මල්කඩ. කාමය ඔටුන්නක් හැටියටයි තියාගෙන ඉන්නේ. හැබැයි මේ කාමය නිසා තමයි මේ දීර්ඝ ගමන අපට යන්න වෙලා තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ කාමය අනිවාර්යයෙන්ම මේ අවිද්‍යාවට ආහාරය සපයනවා. ඒ විතරක් නෙවෙයි. ඊළඟට ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියලා කියන්නේ ව්‍යාපජ්ජති විනස්සති තියතේන චිත්තං කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයටපත් වෙනවා නම් අන්න ඒකට කියනවා තරහ ව්‍යාපාදේ කියලා. ඉතින් මේකත් වැස්මක්. මේකත් අර අවිද්‍යාවට ආහාරය සපයනවා. අවිද්‍යාව පෝෂණය වෙන්නේ එතකොට මේ ඇලීමයි ගැටීමයි එක්ක. ඊළඟට තීන මිද්ද. ඒ කියන්නේ අලස කම්මැලිකම්. අලස කම්මැලිකමත් අවිද්‍යාවට ආහාර සපයනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුන හිතේ නොසන්සුන්කම පසුතැවිල්ල මේවත් අවිද්‍යාවට ආහාරයක් ඊළඟට හැම දෙයක්ම පිළිබඳව සැක ධර්මයේ පිළිබඳව මේක පුළුවන් ද අවබෝධ කරගන්න මේ දේශනා බුදුරජාණන් වහන්සේ වදාළ මේවද මේව පසු කාලේ ආපුවාද නොයේ දෙනාට මේ ධර්මයේ පොට්ටක්වත් යන්නේ නැහැ බොරුවට සැක කර කර ඉන්නවා මේ සැක ඇති වෙන්නම හේතුව ධර්මයේ හොඳට දන්නේ නැහැනේ. එහෙමනම් පින්නතුනේ මේක නීවරණයක්. මේක අවිද්‍යාවට ආහාර සපයනවා. එහෙනම් දැන් පින්නතුලා හොඳට තේරුම් ගන්නද අවිද්‍යාව කියන මේ භයානක මෙන්න මේ চৈতසිකය. නැත්තම් මේ අවිද්‍යාවට ආහාරය වෙලා තියෙන එතකොට මොකද්ද? පංච නීවරණ. පංච නීවරණත් ඉබේ හටගෙන නැහැ. පංච නීවරණත් යමකින් පෝෂණය වෙනවා. පංච නීවරණ පෝෂණය වෙන්නේ ත්‍රිවිධ දුස්චරිතෙන්. කයෙන් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, සිතින් වැරදි කරනවා. එහෙමනම් මෙන්න මේ ద్వාරත්‍රයෙන් කරන වැරදිම තමයි පංච නීවරණ වලට ආහාරය සපයලා තියෙනවා. පින්නතුනේ දැන් කාය කයෙන් වෙන වර්ධවල්. ওই ප්‍රාණඝාත, සත්තු මරන්නේ කයෙන්. සොරකම් කරන්නේ කයෙන්. කාමයේ වර්ධව හැසිරෙන්නේ කයෙන්. ඔන්න කයෙන් මොන වැරදි. ඊළඟට වචනයෙන් වැරදි වෙනවා. බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන කියනවා පරුස වචන කියනවා ඔන්න වචනේ ඊළඟට සිතිමුත් වැරදි වෙනවා අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි දැඩි ලෝභය ඒවා හිතට ඇති වෙන්නේ තරහ හිතට ඇති වෙන්නේ ඊළඟට මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මෙලෝ පිළිගන්න පරලෝ පිළිගන්න කරන පින්කම් වල විපාක පිළිගන්න දිව්‍ය ලෝක පිළිගන්නේ අපාය පිළිගන්නේ යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්මනුරුලෝ මේ ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නේ. මෙන්න මේ පිළිගැනීමට කියන මිත්‍යා දෘෂ්ටිය කියලා. ඉතින් බෞද්ධයෝ අතර වුණත් සමහරව ඉන්නවා දිව්‍ය ලෝක පිළිගන්නේ ආම්දුරනේ මම පිළිගන්නේ දිව්‍ය ලෝකයක්. කොහොම ලොකුවට කියන මිනිස්සු ඉන්නවා. නිකන් අවබෝධ කරගෙනවත් දැකලවත් නෙවෙයි. දිව්‍ය ලෝක පිළිගන්නේ අපාය පිළිගන්නේ. ඉතින් බෞද්ධයෝ වුණත් ඒගොල්ලෝ මිත්‍යාදෘෂ්ටිකයෝ. එහෙමනම් මෙන්න මේ ත්‍රිවිධ දුෂ්චරිතය තමයි පංච නීවරණ වලට ආහාරය සපයලා තියෙන්නේ. ඊළඟට ත්‍රිවිධ දුෂ්චරිතය. ත්‍රිවිධ දුෂ්චරිතයත් ඉබේ හටගත් එකක් නෙවෙයි නිකම්ම උඩින් පහත් වෙලා නැහැ. ත්‍රිවිධ දුෂ්චරිතයටත් යමකින් පෝෂණය වෙනවා ත්‍රිවිධ දුස්චරිතය. මොකෙන්ද පෝෂණය වෙන්නේ? ත්‍රිවිධ දුස්චරිතේ පෝෂණය වෙන්නේ ඉන්ද්‍රිය අසංවරයෙන්. එතකොට බලන්න අපේ ඉන්ද්‍රිය ටික අසංවර නම් ඔන්න අපේ අතින් වැරදි කෙරෙනවා. මොනවද ඉන්ද්‍රිය? ඇස, කන, නාසය, දිව ඊළඟට මේ කය. ඊළඟට හිතත් ගන්න පුළුවන් ඉතින්. ඒතර මෙන්න මේ කියන ඉන්ද්‍රයන් අසංවර නම් ඔන්න අපේ කයෙන් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, සිතින් වැරදි කරනවා. ඒකෙනු පින්නතුනි අර අපි සීලවන්ත භාවය ඇති කරගන්නකොට ඉන්ද්‍රිය සංවර සීලය කියන එක අත්‍යවශ්‍යයි කියන්නේ. මොකද අපි සමාදන් වෙච්ච සීලය අව탁සීරු කරනවා නෙවෙයි ඒක හරිය වටිනවා. ශික්ෂාපද ටික ආරක්ෂා කිරීම උතුම් දෙයක්. හැබැයි සීල විසුද්ධියක් වෙන්න නම් නිවන් පිණිස උපකාර වන සීලයක් බවට පත් වෙන්න නම් ඉන්ද්‍රිය සංවරයක් අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ දැන් අපි ශික්ෂාපද ටික ආරක්ෂා කරනවා. ශික්ෂාපද ටික ආරක්ෂා කරමින් ඇහෙන් රූප බලබලා කෙලෙස් වකුරුණනවා නම් කනෙන් ශබ්ද අසාසා කෙලස් වගුරුවනවා නම් නාසයෙන් ආග්‍රහණය කර කර කෙලස් වගුරුවනවා නම් දිවෙන් රස විඳ විඳ කෙලස් වගුරුවනවා නම් කයට පහස ලැබමින් කෙලස් වගුරුවනවා නම් ඒක පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ. පරිපූර්ණ සීලයක් වෙන්න නම් මේ ඉන්ද්‍රිය ටික සංවර වෙන්න ඕනේ. එහෙමනම් පින්නතුනේ මේ ත්‍රිවිධ දුෂ්චරිත කෙරෙන්නේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඒ ඉන්ද්‍රිය අසංවරයත් ඉබේ ඇතිවෙච්ච දෙයක් නෙවෙයි ඒකත් යමකින් පෝෂණය වෙනවා. ඉන්ද්‍රිය අසංවරයේ පෝෂණය වෙන්නේ පින්නතුනේ අසත්‍ය අසම්පදන්න. ඒ කියන්නේ සිහියක් නැහැ නුවණක් නැහැ. සිහිනුවන දෙක නැති වෙනකොට ඉන්ද්‍රිය අසංවර වෙනවා. දැන් අපි විවාහාරෙත් කියනව නෙමෙයිද? කවුරු හරි වැරදි කරනවා නම් ඉන්ද්‍රිය අසංවරව වැඩ කරනවා නම් අඳුමක් පිළිවෙලට ඇඳගෙන යන්නේ නැත්නම් ඒ වගේ මත් වතුර බීලා පාරවල් අයින විකාර කරනවා නම් අපි කියනවනේ නේද? මේ ඔලුවක් නැති දන්න මේ මිනිස්සු මේ සල්ලි තිබුණට උගත්කම් තිබුණට කිසි ඔලුවක් නැහැ. ඊළඟට කිසි සිහියක් නැහැ. එහෙම කියනවනේ නේද? එහෙමනම් පින්නතුනේ මේ ඔලුවක් නැහැ සිහියක් නැහැ කියලා කියන්නේ මොකද්ද? මේ සිහි නෝන දෙක නැහැ කියන එක. අසතියයි අසම්පජඤ්ඤයයි තියෙනකොට පින්නතුනේ මොකද වෙන්නේ? ඉන්ද්‍රිය අසංවර වෙනවා. එහෙමනම් සතිපට්ඨානේ නැහැ. හැබැයි මේ සතිපට්ඨානය කියන එක අත්‍යවශ්‍ය දෙයක් මේ ගමනට. එහෙමනම් සිහිය නැත්තම් නුවණ නැත්තම් ඒ කාන්තේම ඉන්ද්‍රිය අසංවර වෙනවාමයි. එහෙමනම් අසත්‍ය අසම්පජඤ්ඤය කියන එකක් ඉබේ හටගත් එකක් නෙවෙයි. ඒකත් යමකින් පෝෂණය වෙනවා. අසත්‍ය අසම්පජඤ්ඤේ පෝෂණය වෙන්නේ මොකෙන්ද? අසත්‍ය අසම්පජඤ්ඤේ පෝෂණය වෙන්නේ අයෝනිසෝ මනස්කාරයෙන්. ඒ කියන්නේ නොමගින් මෙනෙහි කිරීම නිසා. තයෝනිසෝ මනසිකාර්ය කියලා කියන්නේ පින්නතුනේ අපට තියෙන්නම හිතක් පුරුදු කරපු නැති කෙනෙකුට ධර්මයේ දන්නේ නැති කෙනෙකුට තියෙන්නම ඉතින් මේ නොමගින් තමයි මෙනෙහි කරන්නේ. හැබැයි සෝතාපන්න වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අංග හතරක් තියෙනවා අනිවාර්යයෙන්ම සෝතාපන්න වෙන්න සම්පූර්ණ කරන්න ඕනේ. එකක් කල්යාණ මිත්‍ර ඇසුර අනිත් එක සද්ධර්ම ශ්‍රවණය තුන්වෙනි එක තමයි යෝනිසෝ මනසිකාරය හතරවැන්න ධම්මානුදම් ප්‍රතිපත්තිය එහෙමනම් අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නොමගින් මෙනෙහි කරනවා ඒ කියන්නේ දැන් පින්නතොල්ලාට තේරෙන විදිහටම කිව්වොත් දැන් අපි කටින් වචනයක් පිට කරන්න හිතනවා හිතන්නේ නැතුව එකපාරම වචන දාන්න බෑනේ හැබැයි කටින් වචනයක් එනකොටම ඔහේ එළියට දානවා. ඒක මෙනෙහි කිරීමක් කරන්නේ හිතිච්ච ගමන් එළියට දානවා. එහෙමයි ඉන්නව නේද? බහුතරයක් එහෙම තමයි. එතකොට පින්නතුන ගිය වචනේ ආය අර පැරන්නෝ කියන්නේ අතුන් ලදාවත් ඒක අත්දන්න බෑ කියලා. ඒ වචනයක් නිසා කොච්චර ප්‍රශ්න වෙනවද? දැන් හැබැයි හිතලා අපි මේ වචනේ ඊට දානවා නම් මෙනෙහි කරලා ඒ වචන එළියට දානවා නම් වැරදි වෙන්නේ නැහැ. දැන් අපි වචනයක් එළියට දාන්න කලින් මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද මෙනෙහි කරනවා නම් කවදාවත් අසත්‍ය කියෙන්නේ නැහැ නේද මම මේ කියන්න යන වචනේ කුසල්ද අකුසල්ද මම මේ කියන්න යන වචනේ මෙලවට හොඳයිද පරලොවට හොඳයිද ඔය විදිහට මෙනෙහි කරලා කල්පනාවෙන් වචන එළියට දානවා නම් කවදාවත් වැරදි නම් සිද්ධ වෙන්නේ ඉතින් එහෙමනම් පින්නතුනේ අපි එහෙම මෙනෙහි කිරීමක් නැහැ. ඩෝංගාල එළියට දානවා. ඒක තමයි අයෝනිසෝ මනසකාරය. එහෙමනම් මේ අසත්‍ය අසම්පජන්ණයට ආහාරය උනේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයත් ඉබේ හටගත්ත දෙයක් නෙවෙයි. ඒකත් යමකින් පෝෂණය වෙනවා. අයෝනිසෝ මනසිකාරය පෝෂණය වෙන්නේ අසද්ධාවෙන්. සද්ධාව නැහැ. සද්ධාව නැති වෙනකොට ඉතින් නුවණින් මෙනෙහි කරන්නත් බෑ. ඉතින් එහෙමනම් අයෝනිසෝ මනසිකාරය පෝෂණය වෙලා තියෙන්නේ සද්ධාව නැතිකම. ඊළඟට සද්ධාව නැතිකම. අශ්‍රද්ධාව ඉබේ හටගත්තේ නෑ ඒකත් යමකින් පෝෂණය වෙනවා අශ්‍රද්ධාව පෝෂණය වුනේ අසත් ධර්ම ශ්‍රවණය ධර්මය කියලා අහන්නේ අධර්මය අද ඒක බහුලව තියෙනවා අපි දැන් කෙලින්ම නිවනට උපකාර කර ධර්ම තමයි අහන්නේ කියලා අනිත් හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරගෙන යන කොටසක් ඉන්නවා සම්බුද්ධ පූජාවක් පවත්වන්නේ නැහැ, බුද්ධ වන්දනාවක් නැහැ, සංඝයාට ගෞරවත්වයක් නැහැ. වෙනම ද්වේෂ බරිත ගමනක් යනවා. ඉතින් කුසල් කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙලා බොහෝ දෙනාට විශාල අනර්ථයක් වෙනවා. එහෙමනම් පින්නතුනේ මේ අසද්ධාව පෝෂණය වුණේ මොකෙන්ද? අසද්ධර්ම ශ්‍රවණය. ධර්මය කියලා අහන්න වෙන දේවල්. අසත් ධර්ම ශ්‍රවණය පෝෂණය වුණේ අසත් පුරුෂ ආශ්‍රයෙන්. ඔන්න බලන්න මුල. අසත් පුරුෂයා නිසා කොච්චර දේවල් වෙලා තියෙනවද? අසත් පුරුෂයා නිසා ලැබෙන්නේ අසත් ධර්මය. අසත් ධර්මය නිසා අපට අසද්ධාව වැඩෙන්නේ. අසද්ධාව නිසා අයෝනිසෝ මනසකාරය වැඩෙන්නේ. අයෝනිසෝ මනසකාරය නිසා අසතිය අසම්පජඤ්ඤය වැඩෙන්නේ. අසතිය අසම්පජාන්නේ නිසා ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වීම නිසා ත්‍රිවිධ දුස්චරිත සම්පූර්ණ වෙනවා. ත්‍රිවිධ දුස්චරිත සම්පූර්ණ වීම නිසා පංච නීවරණ සකස් වෙනවා. පංච නීවරණ ගොඩනැගීම නිසා විද්‍යාව පෝෂණය වෙනවා. ඉතින් දැන් ඕක පෝෂණය විවි අපි හැම දිනාම මේ දීර්ඝ සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ ඒ නිසා. දැන් අපි හැමෝටම පින්නතුනේ අපේ ජීවිත ආපස්සට ආපස්සට බලන්න නුවණක් එහෙම පහළ වුණොත් කොහොම තියෙයිද නේද? පුබ්බේ නිවාස වගේ ඥානයක් එහෙම ලැබුණොත් වෙනයි අපි ගත කරන ආපු ජීවිතේ. හරක් වෙලා බෙල්ල කපාපු අවස්ථාවල ගලාගෙන ගිය රුධිරයේ දකින්න ඊළඟට හොරු වෙලා දූෂකයෝ වෙලා රජවරුන්ගෙන් දඬුවම් ලැබපු අවස්ථා ඊළඟට පින්නතුනි මේ අනවරාග්‍ර ගමනේ මොනතරම් කුසගින්න ඉඳලා ඇද්ද මොනතරම් පීඩාවටපත් වෙලා ඇද්ද මේ ආදීනව සියල්ලම අපිට දකින්න පුළුවන් එහෙම නුවණක් තියෙනවා එතකොට බලන්න මේ හැම දෙයක්ම සිද්ධ වුණේ එතකොට පින්නතුනේ මෙන්න මේ කියන අසත්පුරුෂ ආශ්‍රය මේ සංසාර ගමන දික්ුණේ එහෙමනම් දැන් අපි අවිද්‍යාව ඉඳලා අසත්පුරුෂ ආශ්‍රය දක්වා කෙටියෙන් මේ කාරණා ටික මතක් කළා. දැන් අපිට ඇත්තටම මේ දේශනාවෙන් අවශ්‍ය කරන්නේ හොඳ පැත්ත. දැන් පින්නතුන් එහෙමනම් අපි දැන් අක ඉඳලා මුලට යමු හොඳ පැත්තෙන්. දැන් අපි ගියේ අනිත් පැත්තෙන්නේ අසත්පුරුෂයාගේ ඉඳලා ගියේ. නමුත් දැන් අපි සත්පුරුෂයාගේ ඉඳලා ගියොත්. සත්පුරුෂයා නිසා අපට මොනවද ලැබෙන්නේ? සත්පුරුෂයා නිසා අපට ලැබෙන්නේ නම් ධර්මය. එහෙනම් අපි මුලින්ම තේරුම් ගන්න ඕන සත්පුරුෂයා කියන්නේ කවුද කියලා. පින්නතුල්ලා අද ධර්මයේ හොඳට අහන පිරිසක් ඒ වගේම අද ධර්මයේ කතා කරන යුගයක් ඉතින් මේ කල්යාණ මිත්‍රයා ගැන නම් නිතර නිතරම අහන්න ලැබෙනව නේද හැබැයි කොච්චර ඇහුවත් පින්නතුනේ මේක මාති මොකද පින්නතුන් අහලා තියෙනව නේද සුගතෝවාදී ඒ සුගතෝවාදයෙන් බුදුරජාණන් වහන්සේ දවසට දෙවතාවක් භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා දවසට దేవතාවක්. ඒක තියෙන අප්‍රමාද අපමාදේන භික්කවේ සම්පාදේත. මහන්නේ අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරන්න දුර්ලභෝ බුද්ධප්පාදෝ ওই විදිහට දුර්ලභ කාරණා හයක් කියනවා. ඒක එක දුර්ලභ කාරණයක් තමයි දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ. ඒතර බුදුරජාණන් වහන්සේ දවසට దేవතාවක් සිහිපත් කරනවා සත්පුරුෂයා දුර්ලභයි කියලා. අපි වගේ මන්ද ප්‍රඥාවක් තියන අයටද මේ මතක් කරන්නේ නෑ සැරියොත් මුගලන් ආනන්ද කාශ්‍යප රාහුල වැනි මහා ස්වාමීන් වහන්සේලා ඉදිරියේ තමයි බුදුරජාණන් වහන්සේ දවසට දෙවතාවක් අවුරුදු 45 මුළුල්ලේම වදාළේ. එහෙමනම් මේක කොච්චර වටිනවද කියලා අපිට තේරෙනව නේද? ඉතින් මට නම් හිතෙන්නේ අපි වගේ අයට මේක තප්පරෙන් තප්පරේ ඇහෙන්න ඕන. මේ බණකදී අහලා තිබ්බ කියලා වැඩක් නෑ. මේ ධර්මයේ පින්නතුනේ අපි දන්න දෙයක් අහන්නේ කියලා හිතන්න එපා. දන්න දේම තමයි ඉතින් අවබෝධ කරගන්න තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයනේ අවබෝධ කරගන්න තින්නේ නේද? ඒ සඳහා තමයි අපි මේ වපසරය හදාගන්නේ. මාර්ගය හදාගන්නේ. ඉතින් එහෙමනම් පින්නතුනේ සත්පුරුෂයා කියලා කියන්නේ අපි නැවත මේ දේශනාව සම්පූර්ණ වෙන්නට චුට්ටක් ඉගෙන ගමු. බොහෝ දෙනා තමන්ගේ යාළුවෝ, තමන්ගේ හිතවත් අය, මිත්‍රයෝ අපි ළඟට එක්කන් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ මගේ කල්යාණ මිත්‍රයා කියලා. දැන් මේ පින්නතුල වුණත් එහෙම තමන්ගේ යාළුවෝ හඳුන්වලා දෙන්නේ නැද්ද අනිත් අයට? දෙනවා. දැන් මේගොල්ලෝ කල්යාණ මිත්‍රයා කියලා තමන්ගේ යාළුවා හඳුන්ලා දෙන්නේ තමන්ට ඕනම කරදරයක පිහිට වෙන මුදල් අඩුපාඩුවක් වුණොත් ඒ මුදල් ඉල්ල ගන්න ඉන්න කෙනෙක් ඕනම දෙයක් කියන්න පුළුවන් කෙනෙක් එහෙම කෙනා තමයි අද බොහෝ අය කල්යාණ මිත්‍රයා කියලා හඳුන්වන්නේ හැබැයි එයා කල්යාණ මිත්‍රයෙක් නම් වෙන්නේ නැහැ එයා මිත්‍රයෙක් හොඳ මිත්‍රයෙක් කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් ඊට වඩා ಗುಣධර්ම පෝෂණය වෙන්න ඕන. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි එයා බොහෝම සීලවන්තයි, ත්‍යාගවන්තයි, පහුස්සතයි. හැම අංශකෙම බොහෝම හොඳ කෙනෙක්. ඉතින් කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි තමන් ඇතුළු කරන කෙනා දුස්සීල කෙනෙක් නම් කල්යාණ මිත්‍රයක් කොහොම හරි සීලවන්තෙක් කරනවා රයව. අපේ යාළුවෝ අපි දුස්සීලකමකට පටන් ගත්තොත් ඒගොල්ලොත් එකට ලැහැත්ටි. ඒ අය කල්යාණ මිත්‍ර වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා කවදාකවත් දුස්සීල වැඩකට මුල පුරන්නේත් නැහැ. ඒවට ඉඩ දෙන්නෙත් නැහැ. එහෙමනම් කල්යාණ මිත්‍රයා තමන් ඇසුරු කරන යාළුවා කොහොම හරි සීලවන්තෙක් කරනවා. ඊළඟට කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි තමන්ගේ යාළුවා තද මසුරුයි නම් එක පාරමක කරන්න බෑනේ. ඇඟට නොදෙනි යාළුවාට නොදෙනි ත්‍යාගවන්තෙක් බවට පත් කරනවා. මොකක් හරි දානයක් දෙනකොට ඔයා මෙන්න මේ ටික පුංචි දෙයක් දෙනවා. එයා ලෝභ නිසා මුලින් දෙන්නේ පුංචි දෙයක්. ඔයා මෙන්න මේ දාන්නට මෙන්න මේ දේ බාර ගන්න. ඔය විදිහට පින්නතුනි ක්‍රමානුකූලව දන් දෙන්න උහුරු කරනවා. ඒ කල්යාණ මිත්‍රයා. ඊළඟට තමන් ඇසුරු කරන කෙනා අල්පස්සුතෙක් නම් කල්යාණ මිත්‍රයා එයාට දැනෙන විදිහට ධර්මයේ කියලා දෙනවා. ඒ වගේම දහම් පොත් කියලා දෙනවා, බණ අහන්න අවස්ථාව සලසනවා. ඒ වගේම නොයෙක් ධර්ම දේශනා කරනකොට කොහොම හරි ඇදගෙන යනවා. මේ තමයි කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. එහෙමනම් පින්නතුනේ ඒ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක පුංචි දෙයක් නන් නෙවෙයි. ඊටාම වටිනා දෙයක් මේ කල්යාණ මිත්‍ර ඇසුර. දැන් බලන්න එක පුංචි අවස්ථාවක්. දැන් කාශ්‍යප බුද්ධ ශාසනේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ලෝකේ පවතින කාලේ අපේ ගෞතම බෝසතාණන් වහන්සේ ඉපදුනා ජෝතිපාල කියලා මානවකෙක් වෙලා තරුණේ. ඉතින් මෙයාට යාළුවෙක් හිටියා ගතිකාර කියලා. ඉතින් බලන්න දැන් දවසක් ගටිකාරට කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ඉතින් ධර්මය ඇහුවා පුදුම ප්‍රසාදයක් ඇති වුණා. හිතුවා අනේ මගේ යාළුවාටත් මේ ධර්ම මාර්ගය කියන්න ඕන. ජෝතිපාල ළඟට ඇවිල්ලා කිව්වානේ මට අද ජීවිතයේ පිළිබඳව ඇත්ත කියලා දෙන කෙනෙක් හම්බුණා. ශ්‍රමණයන් වහන්සේ නමක්. යමු කිව්වා මේ ශ්‍රමණයන් වහන්සේ දකින්න. දැන් මේ ඊළඟට බුදු වෙන්න ඉන්න කෙනා. උන්වහන්සේ කිව්ව බෑ කියලා. සසරේ හැටි බලන්න. හැබැයි උන්වහන්සේ කාන්තෙන්ම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ගන්නවමයි. නමුත් මම මේ කියන්නේ මේ සිදුවීම. එතකොට ගටිකාර කියලා කියන්නේ පහත් කුලයේ කෙනෙක්, ජෝතිපාල කියලා කියන්නේ උසස් කුලයේ කෙනෙක්. ඉතින් මේ දෙන්න කොච්චර යාළුවෝ වුණත් දෙන්න ගඟට නාන්න ගියොත් ජෝතිපාල ගඟේ උඩින් නානවා. ගටිකාර නාන්නේ පහලින්. ඒ තරම් කුල බෙදේ තිබුණා. ඉතින් මේ ගටිකාර කිව්වා කිව්වා තමන්ගේ යාළුවාට යන්නම් කියලා දෙපාරක් තුන් පාරක්ම ප්‍රතික්ෂේප කරා. අන්තිම දවසක් දෙන්න ගඟට ගිහිල්ලා නාන්න නාලා ගොඩ වෙලා ජෝතිපාලගේ කොණ්ඩෙන් ඇදලා කිව්වා යමං අර ශ්‍රමණයා දකින්න කියලා. ශ්‍රමණයන් වහන්සේ දකින්න කියලා. ඒ වෙලාවේ ජෝතිපාල කල්පනා කළා මම නාන වලේවත් නාන්න නැති මිනිහා අද මගේ මේ කොණ්ඩෙන් අල්ලන්න මෙයාට හයියක් ආවේ කොහොමද? එහෙනම් ඔය කියන ශ්‍රමණයන් වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න ඕන. ඉතින් ගියා බුදුරජාණන් වහන්සේ දකින්න දැක්ක ගමන් පැහැදුනා. පැවිදි වෙන්න තීරණය කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණක් ලබා ගත්තා. එතකොට බලන්න මේ ඊළඟ ජීවිතයේ බුදු වෙන්න ඉන්න කෙනා කෙනාටත් පින්නතුනේ කල්යාණ මිත්‍ර ඇසුර කොච්චර පිහිට වෙලා තියෙනවද? එහෙමනම් අපේ ජීවිත ගත්තොත් දැන් මේ ධර්ම දේශනාමය පින්කමක් සිද්ධ කරනවා. ඉතින් මේ ජීවිත නැත්තම් මේ ක්‍රියාවන් වල මුල අපි ආපස්සට ආපස්සට ගිහිල්ලා බැලුවොත් කවුරු හරි කල්යාණ මිත්‍රෙක් අපට උපකාර වෙලා තියෙනවා. කල්යාණ මිත්‍රයෙක් නැත්තම් පින්නතුනේ කවදාවත් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳක් කරන්නේ නැහැ. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමනම් කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. කල්යාණ මිත්‍රයා නිසා එතකොට අපට ලැබෙන්නේ මොනවද? අසත්පුරුෂයා නිසා නම් අසත් ධර්මය. කල්යාණ මිත්‍රයා නිසා මොනවද ලැබෙන්නේ? කල්යාණ මිත්‍රයානසා ලැබෙන්නේ සද්ධර්මය. ඔය එක එක බාහිර දේවලුත් ලැබෙනවා ඇති. හැබැයි කල්යාණ මිත්‍රයානසා ලැබෙන විශේෂම දේ තමයි ශ්‍රී සද්ධර්මය. ඒකනේ අපි හැමදෙනාටම ඉන්න අසහාය කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගෙන් අපට ලැබිච්ච දායාදය තමයි මොකද්ද? ධර්මය. එහෙමනම් පින්නතුනේ ධර්මය කියලා කියන්නේ එක පුංචි දෙයක් නෙවෙයි සුළුපටු දෙයක් නෙවෙයි. එහෙමනම් ඒ ශ්‍රී සද්ධර්මය අද අපට ලැබිලා තියෙනවා. දැන් බලන්න අපි ළඟ ධර්මයේ තියෙනවා නම් ධර්මයේ ටිකක් දන්නවා නම් අපට කොච්චර පිහිටක්ද කියලා බලන්න මේ ධර්මයේ දැනීම. දැන් අපි ධර්මයේ දන්නවා නම් අපිට රාගයක් කියනකොට අපිට පුළුවන් මේ රාගය මැඩපවත්ව ගන්න. අසුබ භාවනාව ටිකක් පුහුණු කළා. ඊළඟට අපිට කේන්තියක් තරහවක් එනකොට අපි ළඟ ධර්මයේ තියෙනවා නම් අපිට මෛත්‍රී ඉස්සරහට දාන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ අපේ හිත විචිත්ත වීගෙන එනකොට ධර්මයේ නැත්තම් තවත් විචිත්ත කරගන්න වැඩ කරන්න. හැබැයි ධර්මයේ තියෙන කෙනා කොහොම හරි ටිකක් භාවනා කරලා හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳලා හිත සංසුන් කරගන්නවා. මම කියන සංඥාව ආත්ම සංඥාව සක්කාය දිට්ඨිය තියන අය ධර්මයේ දන්නවා නම් අනිත්‍ය සංඥාව වඩලා ඒක ටික ටික අඩු කර ගන්නවා. එහෙමනම් බලන්න පින්නතුනි මේ වාගේ තියෙන ස්වභාවයේ ධර්මය දැනීම තරම් අපිට වටිනා දෙයක් නැහැ. දැන් බලන්න මේ ජීවිතේ නිකම්ම ඉඳලා ඉස්කෝලේ ගිහිල්ලා ඊළඟට ඉගෙනගෙන රැකියා කරලා කසාද බැඳලා ළමයි හදලා ආච්චිලා සියල වෙලා වයසට ගිහිල්ලා මැරිලා යාම සාර්ථක ජීවිතයක් නෙවෙයිනේ. ඕක ඉතින් අපේ හත්මුතු පරම්පරාවලමයි කරලා තියෙනවා. ඕ ටිකමනි කරේ නේද? ඒ අය දැන් අද ඇත්තෙත් නැහැ. එහෙමනම් සාර්ථක ජීවිතයක් බවට පත් නම් අපේ ජීවිතයේ ධර්මයේ තියෙන්න ඕන. ධර්මයේ පුරුදු කරන්න ඕන. ධර්මයට අනුව හිතන්න ඕන. එහෙනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලයක අපි ඉපදිලා ඉන්නේ. ඒ ධර්මය අපි හොඳට ඉගෙන ගන්න ඕන. අද සමහර අය කියනවා නෑ මේවා ඉගෙන ගන්න ඕන නෑ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මේවා ඉගෙනගෙන නෙවෙයි අවබෝධ කළේ ඔය විදිහට එක එක තර්ක ගේනවා. නමුත් පින්නතුනි සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරම් පුරලා ඒ අවබෝධ කරගත්ත ධර්මය අද ජීවමානයි. ඒ ධර්මය පින්නතුනි අපට මතක තියාගන්න පුළුවන් නම් කොච්චර ලාභයක්ද. ඒ නිසා පින්වත් හැම දිනාම මේ ශ්‍රී සද්ධර්මය මතක තියාගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් pāli භාෂාවෙන් සූත්‍ර එකක් දෙකක් තුනක් හරි කටපාඩම් කරගන්න ඕන. දැන් අපේ පැරණන්ට සතිපට්ඨානය පාඩම් ඊළඟට තුන් සූත්‍රය ධම්මචක්කය මේවා පාඩම්. ඉතින් බලන්න පින්නතුනේ මේ ශ්‍රී මුකයෙන් පිටවිච්ච බුද්ධ වචනය අපි වගේ කෙනෙකුට කටපාඩම් කරගෙන ඉන්න පුළුවන් කියන්නේ කොච්චර වාසනාවක්ද. එහෙමනම් මේ ධර්මය හොඳට ඉගෙන ගන්න මතක තියාගන්න ධර්මය පිළිබඳව විසරදෙක් බවට පත් වෙන්න ඕන. මේ ධර්මයෙන් අපේ ජීවිතයට පිළිසරණ පිහිට හදාගන්න. සංසාර බය නැති කරගන්න. එහෙමනම් දැන් බලන්න කල්යාණ මිත්‍රයා නිසා ධර්මය ලැබුණා. ධර්මය නිසා ධර්මය අහන්න අහන්න සද්ධාව දිනු වෙනවා. දැන් බලන්න පින්නතුන මේ බණ අහන්න කලින් මුලින්ම අපි කිසි දෙයක් දන්නේ නේද? අපි මේ ධර්මය කියලා පැහැදුනේ වෙන වෙන දේවල් වලට. ඒ ධර්මයක් දන්නේ නැහැ එහෙමනම් ධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව අපිට ප්‍රසාදයක් ඇති වෙන්නේ. දැන් පින්නතොනේ මේ පින්නතුලාට මේක බලන්න පුළුවන් මුල්ම කාලේ වැයත්තු බොහෝම සරල බණ අහන්න ඇති කවි බණ අහන්නත් ඇති. ඉතින් පස්සේ පස්සේ ටික ටික ටික මේ ධර්මයේ ගැඹුරෙන් ගැඹුරෙන් අහලා දැන් ඉතින් හොඳ ශ්‍රද්ධාවක් සකස් වෙලා තියෙන්නේ. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදයයි ශ්‍රද්ධාව කියන්නේ. එහෙනම් ඉතින් නිකම් බලාගෙන හිටියට ඒ අවබෝධය පිළිබඳ ප්‍රසාදයක් ඇති වෙනවද? නෑ. ඒ සඳහා අපි බණහන්න ඕන. බලන්න මේ ඇත්තන්ගේ පිනට අද කොච්චර බණහන්න අවස්ථාව තියෙනවද? හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා ඕනම දෙයක් සුලභව ලැබෙනකොට ඒකේ වටිනාකම අඩු වෙන්නේ නේද? දැන් අපිට මිල මුදල් එහෙම තියෙන සල්ලි ගැන එච්චර ගාණක් නැහැ. හැබැයි මිල මුදල් නැති කෙනා අමාරුවෙන් හම්බ කරන කෙනාට සල්ලි හරි වටිනවා. ඊළඟට කෑම බීම සුලභව තියෙන කෙනෙකුට පුංචි දරුවෙකුට කොච්චර අමාරුද කවන්නේ. හැබැයි පින්නතුළු කෑම බීම නැති තැන්වල දරුවෝ ඇහිඳ ඇහිඳ කනවා. අර බලන්න ඕනම දෙයක් සුලභ වෙනකොට ඒකේ වටිනාකම අඩුයි. ඉතින් මට හිතෙනවා මේ ධර්මයටත් එහෙම වෙලා දෝ කියලා එහෙම හිතන් දෙපා පින්නතුණී මේ බණ පදයක් අහන්න ලැබුණේ අපේ පිනට. අපිට මේ ශ්‍රේ සද්ධර්මයේ කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. පින්නතුනි පිනක් තිබුණ නැත්තම්. ඉතින් එහෙමනම් මේ බණ අහනකොට හොඳට ශ්‍රද්ධාව දිනු වෙනවා. බලන්න ශ්‍රද්ධාව දිනු වෙනකොට කොච්චරනම් දේවල් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ශ්‍රද්ධා බීජං කියලා කිව්වේ. බීජයක් නැතුව පැලයක් හැදෙන්නේ එහෙමනම් මේ ශ්‍රද්ධා බීජේ නැතුව අපිට සිල් රකින්න බෑ. බණහන්න බෑ. භාවනා කරන්න බෑ. මහානකම් කරන්න බෑ. මුකුත් කරන්න බෑ මේ ශ්‍රද්ධාව නැත්තම්. අපි සරණ ගිය ශාස්ත්‍රවරයා කෙරෙහි ගුරුවරයා කෙරෙහි ප්‍රසාදයක් නැත්තම් උන්වහන්සේගේ අවබෝධය ගැන ප්‍රසාදයක් නැත්තම් කොහොමද ඒක අංගලක් ඉස්සරහට යන්නේ? එහෙනම් මේ ප්‍රසාදය අත්‍යවශ්‍යයි. එහෙමනම් මේ ශ්‍රද්ධාවේ තියෙන වටිනාකම කියන්න බෑ. ඒකනි පින්නත નિરાයාසයෙන් වගේ බණ කියන හැම ස්වාමීන් වහන්සේ නමක්ම මේ පින්නතුල ආමන්ත්‍රණය කරන්නේ ශ්‍රද්ධාවන්ත පින්නතුනේ කියලානේ. බණ අහන අයට ශ්‍රද්ධාව තිබ්බත් නැතත් ආමන්ත්‍රණය කරන්නේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියලා. ඒක නිකං කරන දෙයක් නෙවෙයි. මොකද සද්ධාව නැතුව ඉස්සරහට යන්න බෑ. එහෙමනම් මේ සද්ධාවෙන් හොඳට පෝෂණය වෙන්න ඕන. දැන් අපේ සමහරු පින්නතුනේ මේ ධර්මය ඉගෙන ගන්නව විෂයක් ඇටියට. ඉතින් එහෙම ඉගෙන ගන්න අයට ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්න සද්ධාව නැති වෙලා යනවා. මුලින් හොඳට වඳින්න පුළුවන් හාමුදුරුවරුන්ට හොඳට වඳිනවා. සම්බුද්ධ පූජා පවත්වනවා. ඉතින් ගැඹුරු ධර්මයේ කියලා ඉතින් ওই විෂයක් හැටියට තමන්ගේ නුවණ පෙන්වන්න, පඬිතකම පෙන්වන්න ධර්ම ඉගෙන ගන්න කොටසකුත් ඉන්නවා. එහෙම අයට පින්නතුනේ මොකද වෙන්නේ? එහෙම අයට අර මුලින් හොඳට වන්දනා කරපුවා කරගන්න බෑ. සද්ධාව නැහැ. එහෙම නෙවෙයි මේ ධර්මය ඉගෙන ගන්නකොට අපි හිතන්න ඕනේ අනේ මේ ධර්මය ඉගෙන ගන්න ඊතර වෙන්නමයි. ඒ ධර්මය ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට ලොකු ප්‍රසාදයක් ඇති වෙනවාමයි. එහෙමනම් බොහෝම නිහතමානීව අපි මේ ධර්ම ඉගෙන ගැනීම තුළින් අපේ සද්ධාව දිනු තියෙන වෙනවා. එතකොට දැන් බලන්න කල්යාණ මිත්‍රයා නිසා ධර්මය ලැබුණා. ධර්මය නිසා සද්ධාව ලැබුණා. සද්ධාව නිසා මොනවද ලැබෙන්නේ? ශ්‍රද්ධාව නිසා පින්නතුනේ ත්‍රිවිධ යෝනිසෝ මනසිකාරේ වැඩෙනවා. ශ්‍රද්ධාව තියෙනකොට තමයි නුවණින් මෙනෙහි කරන්න පුළුවන්. ඒ ඉතින් හොඳට උතුරා යන ශ්‍රද්ධාවක් තියෙනවා. එයා හැම වෙලෙම නුවණින් තමයි මෙනෙහි කරන්නේ. එහෙමනම් යෝනිසෝ මනසිකාරේ තරම් වටිනා දෙයක් අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ බුදු ඇසින් දැක්කේ නෑ කියලා දේශනා කරලා තියෙනවා. ඒ තරම්ම වටිනා දෙයක් මේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඉතින් කුසල් මවන්න පුළුවන්. එහෙමනම් පින්නතුනේ දැන් කාටත් තේරෙනවා බලන්න මේ පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ ಗುಣ වැඩෙන හැටි. එතකොට සද්ධාව නිසා තමයි යෝනිසෝ මනසිකාරය වැඩෙන්නේ. ඊළඟට යෝනිසෝ මනසිකාරය නිසා තමයි සිහිය නුවණ දෙක දිනු වෙන්නේ. සති සම්පජාන්න. සිහියයි නුවණයි දෙක දිනු කරගන්න බෑ මෙනෙහි කරන්නේ නැති කෙනෙකුට. මේක යුගනක්ද? යෝනිසෝ මනසිකාරයේ දිනු වෙන්න සිහිය නුවණ තියෙන්න ඕන. සිහිය නුවණ දිනු වෙන්න යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන. එතකොට සිහි නුවණ දෙක සති සම්පදාන. මේක හරිය වැදගත් දෙයක්. දැන් අද අපේ බෞද්ධයෝ බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ප්‍රතිපත්ති ධර්මයන් පුරන්න බොහෝම කැමැත්තෙන් ඉන්න පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ භාවනා කරන්න කැමති අය. පින්නතුනේ භාවනාව කියලා කියන්නේ මොකද්ද? භාවනාව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සිහිය දිනු කිරීම. අකුසල යටපත් කරනවා කුසල් උපදවනවා ඒ දේ කරන්න නම් අනිවාර්යෙන් සිහිය දියුණු කරන්න ඕන. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ සුවිශේෂී දේශනාවක්. ඇයි අපි එහෙම කියන්නේ? එහෙම කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරලා භික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි මම වග කියනවා මේ සතර සතිපට්ඨානම කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨාන යම් කිසි කෙනෙක් හොඳට පුරුදු කරනවා නම් දවස් 7කින් වුණත් එයාට නිවන් දකින්න පුළුවන්. එහෙම පින්නතුනේ කිසිම දේශනාවක නැහැ ඔය කතාව. නම් සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. ඉතින් මේ සුද්ධ වූ බුද්ධ වචනේ නිසාම අපි දවසක් අපේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක එකතු වෙලා සතිපට්ඨාන සූත්‍රය අකුරෙන් අකුර කියුවා. ඊට අදාළ අට කතාවත් හොඳට බැලුවා. පැරණි පොත්පත් ඔක්කොම කියුවා. ටීකාපොත් කියුවා. ඊළඟට අධ්‍යක්ීම් කියන ස්වාමීන් වහන්සේලාක විමසුවා. අපිට පැහැදිලි වුණේ එකම දේ තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පජානාති කියන වචනේ දැනගන්න. දැනගන්න කියන්නේ සිහිය. එහෙමනම් පින්නතුනි සිහියමයි දිනු කරන්න ඕන. දැන් බොහෝ දෙනා උන ටිකක් භාවනා කරලා ස්වාමීන් වහන්සේ දැන් මට සිහිය තියෙනවා. පැය භාගයක් පැයක් ඉන්න පුළුවන්. දැන් මොකද කරන්න කියලා අහනවා. කරන්න තියෙන නැවත සිහිය දිනු කරන එකම තමයි. මොකද එහෙම කරන්න දෙයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා. උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රේ වදාලේ සිහියෙන්ම ඉන්න. සිහියම දිනු කරන්න. ඉතින් එහෙමනම් පින්නතුනි බලන්න සිහිය තියෙනකොට ඒතර නුවණ තියෙනවනේ ඒකයි සති සම්පජාන. සම්පජාන්නේ කියන්නේ නුවණ. එතකොට යෝනිසෝ මනසිකාරයේ දිනුනකොට සිහි නුවණ දෙක වැඩෙනවා. සිහි නුවණ දෙක නිසා අපට මොනවද ලැබෙන්නේ? අන්න අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. අපි බලෙන් මේවා සංවර කරගන්න ගියාට බෑනේ නේද? ඇහැ සංවර කරගන්නවා කියලා ඇහැ වහලා හරියන්නේ නෑනේ. එහෙමනම් මේවා සංවර කරගන්න නම් සිහි නුවණ දෙක තියෙන්න ඕන සිහියයි නුවණයි. සිහි නුවණ දෙක තියෙනකොට අපේ මේ ඉන්ද්‍රිය ඇස කන නාසය දිව ශරීරය මනස මේ ඔක්කොම සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට අපි සීලවන්ත වෙනවා. ඒ කියන්නේ කයෙන් වැරදි කරන්න, වචනයෙන් වැරදි කරන්න, හිතින්වත් වැරද්දක් කරන්න. එතකොට බලන්න මහා පිරිසුදු ජීවිතයක් බවට පත් වෙන්න නම් මේ සිහිය නුවණ දෙක වැඩිලා, ඉන්ද්‍රිය සංවර වෙලා තියෙන්න ඕන. එතකොට තමයි ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙන්නේ. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනකොට ඔන්න සතර සතිපට්ඨාන වැඩෙනවා. බලන්න කොච්චර පිරිසුදු ක්‍රමානුකූල ධර්මයක් අපට ලැබිලා තියෙනවා. එතකොට දැන් මේ දුස්සීලකම් තියාගෙන මම දැන් මේ සතිපට්ඨාන වඩනවා කිව්වට වැඩෙනවද? නෑ. එහෙම වැඩෙන සතිපට්ඨානයක් නෑ. එහෙමනම් පින්නතුන මේ ಗುಣධර්ම ටිකෙන් එක වැඩෙන්න ඕන. ඔන්න සතර සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනකොට පින්නතුනි නිවන වළක්වන්න බෑ කාටවත්. විඥා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. එතකොට බලන්න මේ නිවන සාක්ෂාත් කරගන්න ලැබුණේ මුලටම ආවොත් කල්යාණ මිත්‍රයා නිසා. නිවනට හේතු වුණේ බොද්ධංග, බොද්ධංග වලට හේතු වුණේ සතිපට්ඨාන, සතිපට්ඨාන වලට හේතු වුණේ ත්‍රිවිධ සුචරිත, ත්‍රිවිධ සුචරිතයට හේතු වුණේ ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය සංවරයට හේතු වුණේ පින්නතුනේ සිහිය යෝනිසෝ සිහිනවන දෙක සිහිනවන දෙකට හේතු උනේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න උපකාර උනේ සද්ධාව සද්ධාව ඇති කරගන්න හේතු උනේ ශ්‍රී සද්ධර්මය ශ්‍රී සද්ධර්මයේ දිනු කරගන්න ලැබුණේ කල්යාණ මිත්‍ර ඇසුර. ඉතින් එහෙමනම් මේ එකම දෙයක්වත් අතහරින්න බෑ. මේක පුංචි කෙන අතහරින්න බෑ ධර්මයේ යන කෙනෙකුට එහෙමනම් මේ පින්වත් හැම කෙනෙකුටම මේ කියන ක්‍රමානුකූල ධර්මය අපේ ජීවිතයට ගලපාගෙන අපේ ජීවිතයේ ධර්මෙන් ආලෝකමත් කරගෙන අපේ ඉලක්කය වූ යමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් පින්නතුනේ අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරනවා රම්‍යා මාපලගම මහත්මාව අනුර මාපලගම මහත්මා ඒ වගේම දූවරු දෙදෙනා වන සරිනි සහ අමන්ති ඒ වගේම බෑනාවරුන් දෙදෙනා ජෝන් සහ නිකලස් ඒ වගේම කුඩා මිනිබිරිය සේජා කියන මිනිබිරිය ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාටම මේ පින මහත්ඵල වේවා මහානිසංස වේවා නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනුර මාපරගම මහත්මයාගේ ජන්මදිනය වෙනුවෙන් අද විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරනවා. එතුමාට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් වූ දෙපාර්ශ්වයේම දෙමාපියන් වන රූබී ජයවර්ධන මෑණියන්ට එඩ්වඩ් ජයවර්ධන පියාණන්ට විමලා පීරිස් මෑණියන්ට පීරිස් මාපලගම පියාණන්ට ඒ වගේම අභාවයටපත් උපාලි ජයවර්ධන ඒ සෝහිරාට ඒ වගේම සහෝදරියන් වන පුෂ්පා හේවාවත් ඒ වගේම පත්මිනී මාපලගම කියන මේ හැම දෙනාටම පින් අනුමෝදන් කරනවා. ඒ නමින් මිය පරලෝකයේ සියලුම බන්දු වර්ගයා මේ උදාාර කුසල් සාදු සාදු කියා අනුමෝදන් වෙත්වා කියලා අපේ ඥාතීන්ට පින් දෙමු. ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ රැකීරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඕන් ඇතුළු සහභාගී වූ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. චිර ජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ ආනානිකාවේ අධ්‍යක්ෂක බරණන්දේ වජිරනාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම දුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ පතනවා. ඒ වගේම බෞද්ධ ආනානිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ උදාාර කුසල් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. සක්දෙව් දුන් ප්‍රධාන සිරු දිව්‍ය රාජ මණ්ඩලයේ අවීචී පටන් බවාග්‍රයම දක්වා විසන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙනේවා සියලු සත්වෝනි දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා සැමට පින් දෙනවා. ඉතින් අවසාන වශයෙන් පින්වත් රම්‍යා මාපලගම මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්ලෙන් වෙන් වූ අජාති අජර අව්‍යාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති